හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරුත් නිවෙන හැන්දෑවක අප හමුවන සැඳක පිළිසඳර හිත් වැටි අද්දර අඳින වර්ණ රේඛාව හම්වීම් නොමැති තැන මතකයන් මිස වෙන්වීම කොයින්ද හමුවීමම වෙන්වීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනවා නොවේද මතකයකට මතකයෙන් පිටමං වන්නේයි කියා අප කරන්නේ ඒ මතක යලි යලි කැඳවා ඒ මතකයන් යලි සිහිපත් කර ගැනීමම නොවේද? අද සඳක පිළිසඳර මුල්ම ගීතය. ආනන්ද අබේ වික්‍රම ශාන්ත ජයලත්තිසේරා සමග සෝමතිලක ජයමහගේ එකමුතු වෙන. මද පවනක දැවටීම, තරු යායක ඉංගිලෑම, ගම් යුරක මෙමිනීම, මල් සුවඳක සීවීම. Thank you. भाग्य අපේ කවියන් බොහොමයක් සිටියත් කිවිඳියන් හරිම අඩුයි. රුහුණී කිවිඳිය කියලා කියන්නේ ගජමන් නෝනට. ගජමන් නෝන 1857 වගේ වකවානුවක ඉපදිලා තමන්ගේ කවිකම නිසාම ස්වාමින් වහන්සේලාත් එක්ක ඒ වගේම පාලකයින් එක්ක දිසාපතිවරුන් එක්ක මුදලිවරුන් එක්ක හරි හරියට කටයුතු කළ කෙනෙක්. ඒ රුහුණේ කිවිඳිය වුණාට උපන්නේ කොළඹ මිලාගිරියේ 1758 වගේ වසරක. ඇයට කවිය ඉගෙන ගන්න ඕනෑකම කොතෙක්ද කියනවනම් ඒ කාලේ කවියට ඊටාම ප්‍රකට ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණු කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ළඟට කවි ඉගෙන ගන්න යනවා. ඒ වෙනකොට ඇය ඇගේ පියාත් සමග මාතර ප්‍රදේශයේ කටයුතු කරන්නේ. ඉතින් ඇය යන්නේ නිකන් නෙමෙයි කොල්ලෙක් විදියට වෙස් වලාගෙන. කොල්ලෙක් විදියට වෙස් වලාගෙන පන්සලට ගිහිල්ලා පන්සලේ ඉඳගෙන මේ කාව්‍ය ශාස්ත්‍රය හදාරනවා. පස්සේ කාලෙක තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවෝ දැනගන්නේ මේ කොල්ලෙක් නෙමේ කෙල්ලෙක් කියලා. කොහොමද උන්වහන්සේ ඊටම ප්‍රකට කාව්‍ය රාශියක් රචනා කළා තියෙනවා භාරස කාව්‍ය වගේ කවි උන්වහන්සේගේ. ඒ වගේම තමයි සිටිනමලුවේ හාමුදුරුවෝ එක්කත් මේ ගජමන් නෝනගේ තිබිච්ච සම්බන්ධතාව මේ සම්බන්ධතාව පිළිබඳව ගමේ ගොඩේ ඕනෑ තරම් කතා තිබුණා. ඉතින් මේ කතාවලට පිළිතුරු දෙන්නට ගියේ ගජමන් නෝනා තමන්ගේ අවිය නැත්තම් කවියක් අරගෙන ගිහිල්ලා ඇය දෙන පිළිතුර මේ කටකතාකාරයින්ගේ කටවල් වහන්නට සමත් වෙන එකක්. ඇය කියනවා මෙහෙම. වටිනා කියන මෙමගේ තුරුණු තුනුවිල සිටිනා මළුවේ සමිඳුට පුද කළෙමි බල. සිටිනා මෙගම සහ ධන අවට ගම්වල තුටිනා එපින් අනුමෝදන් වව් සියල. ගජමන් නොවන පිළිබඳව නිර්මාණයන් ගණනාවක් මාධ්‍ය හරහා අපට දකින්නට ලැබිලා තිබෙනවා. ඒක තමයි ජීවිතය කවියක් කියන නිර්මාණය. වඩාත්ම ප්‍රබල වේදිකා නාට්‍යයක් හැටියට එය වේදිකාවට ගෙනාවේ දයානන්ද ගුණවර්ධන ශූරීන්. නිශාක දිද්දෙනිය සහ රත්මලි ගුණසේකර ගායන මේ ගීතය සංගීතවත් කළේ රෝහණ බද්දගේ. සුගතන පීරි කුන්ද ගානරන් කුඹු මෙන්ද මතවර වර නින්ද සසොබන මනනන්ද කතනුඹ ළඟ නින්ද නොලැබුනේ පවකින්ද සමන ඔබ කල මැටි ලීලේ ಗುಣ යහපත් සොඳුර නුඹ වෙත බැඳියාලේ බැඳි මා සිත් නුඹ වෙත ඇසිරේ දෙවිලේ පනගිය මුත් නොහරිමි නුඹ වෙත ආලේ වේ නුඹේ වනත නොදැකීම කනට දුකයි නුඹේ අමබස් නොඇසීම කයට දුකයි නුඹේ සුපහස නොලැබීම හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම මා ඇයානේ කුමට දෙන්නේද මෙතාපා වේසනේ මාසිත නුඹ වෙත මනාපා ඇයි පානේ ඔහොම නොකියන් සරුපා සිදුවීම සිද්ධ වුණේ මීට ටික කාලයකට ඉස්සර. සේකරගේ ප්‍රබුද්ධ වගේ කවි පොත් අපිට හරියට දැනෙමින් තිබුණු වකවානුවක. සේකර ප්‍රබුද්ධ කවි පොතේ මෙහෙම කියනවා. රන් මැලි මහසෑ මළුවේ සිටියේ ඔහු පමණක්මය. ඒ ගොම්මන් වෙලාවෙහි අහසේ පායා තිබුණේ බ්‍රහස්පති තාරකාව පමණක්මය. දිලිහි එය ඇස හැර බලා සිටී. මහසෑ කොත අග මේ තාරකාව පළඳන්න ඇතනම් මට ඔහුට සිතිනේ. කොත මුදුනත් තරුවත් එක එල්ලේ සිටිනා තැන සොයනු පිණිස ඔබමොබ කිහිප වරක් සෑය වටා ඔහු ගියේය. අන්තිමේදී එතන හමු විය. රන් මැලිසෑ රන් කොත අග සිළුමින වී සවනක් බුදු රැස් විහිදයි තාරකාව. දවසක් හරියටම මේ වගේ වෙලාවක ගුවන් විදුලිය ඉස්සරහා පාරේ දැනට ප්‍රේම කීර්ති දල්විස් මාවතේ මමත් චන්දන තිලකරත්නත් විවිධ දේ ගැන කතා බහ කරමින් ඇවිද යමින් සිටියා. අපිට ගෙවල් වල යන්න හදිස්සියක් තිබුණේ නෑ ඒ දවස්වල. වැඩ ඉවර වුණත් තවත් ටික වේලාවක් ගුවන් විදුලි බිමේ රැඳි රැඳි ඉන්න හිත දුන්න කාලයක් ඒක. දවසේ මුල්ම තරුව වෙන්නේ නැති ඉරබටු තරුව ආසි පායා තිබුණා. සීකරගේ කවියේ වගේ අදහසක් අපිට එක්වරම ඇති වුණා. අපිට බැරිද මේ ගුවන් විදුලියේ තියෙන යෝධ ඇන්ටෙනා කණුව මුදුනේ මේ තරුව සවි කරන්න? දැන් අපි ඇස් වලින් අර තරුව අරගෙන පාරේ මේ අත යමින් ඉරබටු තරුවත් ගුවන් විදුලි කුළුණු හිසත් සමපාත කරන්නට උත්සාහ කළා. අවසානයේ පාරින් එහා පැත්තේ රූපවාහිනී සංස්ථාව පැත්තේ යෝධ උණ පඳුරක් ළඟට එනකොට තරුව හරියටම අර කණුව මුදුනට ඇවිත් හිටියා. අපිට ඕනකමක් තියෙනවා නම් තරුවක් වුණත් අපට ඕන තැනකට ගෙන යන්නට හැකි බව අපි තේරුම් ගත්තේ දා. මේ ගීතය මේ ඩෝල්ටන් අල්විස් ලියු ගීතයත් ප්‍රේමදාස මුදුන්කොටුව සමග කුමාරි බෝතුටයි ගායනා කරන්නේ. නිස්සංගලෙන් කියාපන්කෝ අනේ නෑනු කියාපන්කෝ නිස්සංගලෙන් කියාපන්කෝ අනේ නෑනු කියාපන්කෝ මට නොකිව්ව ලස්සන ගීතේ මට නොකිව්ව ලස්සන ගීතේ විලාපේ අමර විලාපේ net සංගලෙන් කියාපන්කු අනේ නෑනු කියාපන්කු මට නොකිව්ව ලස්සන ගීතේ පාළුයි නෙත පාළුයි මට පාළුයි කියපන්කෝ නෙත පාළුයි නෙත පාළුයි මට පාළුයි කියපන්කෝ නෙසඟලින් නොකියුව ගීතේ මට නොකියුව ලස්සන ගීතේ ලස්සන ගීතේ මානු කිව්ව ලස්සන ගීතේ මටන කිව්ව ලස්සන ගීතේ මානු කිව්ව ලස්සන ගීතේ මටන කිව්ව ලස්සන ගීතේ හිරු මිදෙනා හෙන්දේවක. සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව. හිරු නිවෙන හෙන්දේවක. හිරු නිවෙන හෙන්දේවක. ජිම් කෝබට් කියන්නේ අති දක්ෂ දඩයක්කරුවෙක්. ඔහු ජීවත් වූ ඉන්දියාවේ හිමාලය ආසන්න කලාපයේ අදට ඔහු හඳුන්වන්නේ සාන්තුවරයෙකු හැටියට. 1907 1938 කාලේ නයිනතාල් කුමාවොන් ප්‍රදේශයේ මිනිසුන් 1200කට වැඩිය මිය ගියා දිව්‍යයන්ගේ ව්‍යාග්‍රයින්ගේ පහර දීම් වලින්. මේ මිනිකන්නන් දඩයම් කළේ ජිම් කෝබට්. ඔහු ව්‍යාග්‍රීන් 19 දිනක හා දිව්‍යයන් 14 දිනක් දඩයම් කළා. මේ හැම සතෙක්ම මිනිසුන්ට මහතර්ජනයක් වෙලයි හිටියේ. ඔහු පසුව මේ සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණයට වගේම ඔවුන්ට ජීවත් වීමේ අයිතියක් ඇති බවට ලිපි ලේඛන මගින් තහවුරු කළා. මේ සියල්ල තුළ ඔහු අදත් එම ප්‍රදේශවාසීන් සලකන්නේ සාධුවරයෙකු හැටියට. බෙන්ගාලයේ ජාතික උද්‍යානය ජිම් කෝබට් ජාතික උද්‍යානය ලෙස ඔහුගේ මරණයෙන් පසුව නම් කෙරුණා. කිම් කොබට් ලියූ පොත් අතර සිංහලයටත් පරිවර්තනය වූ පොතක් තමයි Man Eaters of Kumaon කියන එක. 1948 දී මේ ජනප්‍රිය පොතේ නමින් හොලිවුඩයේ චිත්‍රපටයක් හැදුවා. ජිම් කොබට්ගේ අත්දැකීම් වෙනුවට වෙනත් හේතු ගෙතු කතාවන් යොදාගෙන චිත්‍රපටය හැදුවේ. අසාර්ථකයි. ඒත් ව්‍යාග්‍රයන් රංගපෑ දර්ශන හොඳින් රූගත කෙරී තිබුණා. ජිම් කෝබට්ටත් මේ චිත්‍රපටය නරඹන්නට ලැබුණා. ඔහු ඒ ගැන කිව්වේ මේ පමණයි. Man Eaters of Kumaon චිත්‍රපටයේ හොඳම නළුවාට සම්මානයක් හිමි වෙනවා නම් එය ලැබිය යුත්තේ එහි දර්ශනවල පෙනී සිටි ව්‍යාග්‍රයින්ටයි කියලා. රෝහණ පියදාශලී ගීතයක් සනත් නන්දසිරිගේ සංගීතය රෝහණ සිරිවර්ධනගේ හඬ. Thank you. ඇල් නලවැල් සිහිනෙල් අතරේ මගේ සොඳුරිය සෙනෙහේ සෙනෙහේ මල් උර අල්වේ තුරු දුලේ නිල් පියරල් ඉනගේ කඳු ගැට එක පිට එක වටලා නට නට කිරි සඳරක් වැටිලා කඳු ගැට එක පිට එක වටලා නට නට කිරි සඳරක් වැටිලා කැට කැට මුතු දෙපොළක පටලා මගේ සුන්දරිය සැනසෙන ලීලා සුර කන්දේ සුරු වදුලේ නිල් පියරල් ඉනෙරේ කඳුලේ කල් නලරල් සිහිමල් අතරේ මගේ සොඳුරිය සනගේ සනගේ මල් පුර කන්දේ සුරු මේ ගීතෙන් පස්සේ අපි කෙටි විරාමයකට යනවා. ඒ කියන්නේ සඳක පිළිසඳර හිරුත් නිවෙන සඳෑවක නිමවටපත් වෙනවා නෙමෙයි. දෙයක් පටන් ගත්තොත් ඒක කෙලවරක් දකින්නතුරු පවත්වාගෙන යාමට අඛණ්ඩව ඒ උද්‍යෝගය රඳවා ගන්නට හැකිනම් ජාග්‍රහණය ඊටාම ළඟට එනවා. ඒත් අපි අපේ ජීවිතවල පටන් ගත්තු දේවල් කොයිතරම්ක් අතහැරලා දාලා අතරමඟදී එකෙන් අයින් වෙලා තියෙනවද? කරගෙන යන්න බැරි නම් අතහැරලා දාන එක ඇරෙන්න වෙන මොනවා කරන්නද? ඒක වැරද්දක්ද? විශේෂයෙන්ම ආදරය වගේ දෙයක් පටන් ගන්නකොට ඇතිවන්නට පුළුවන් භාවයන් තමයි පසුබෑම, පැටි ගැනීම, කඳුළු සැලීම, මේ දේ හරිද කියලා සැකයක් ඇතිවීම, එහෙමත් නැත්නම් ඕන දෙයක් වෙද්දෙන් කියලා පටන් ගැනීම. ඊට පස්සේ අපිට මේ නොගැලපීම්, නොවැටහීම් එකින් එක පේන්න පටන් ගන්නෙ. එතකොට පරක්කු වැඩි කියලා හිතෙන්නේ නැති අය එතෙන්දී ඒ ගමන ඒ බැඳීම අතහැරලා දානවා. කවියක් කියන්නේ පදපේලි කීපයක් නෙවෙයි. ඕනෑම සාර්ථක කවියක එක පේලියක් නෙමෙයි එක වචනයක්වත් අතාරින්න බෑ. තවත් විදියකට කියනවා නම් හොඳ කවියක අතාරින්න පුළුවන් එකම එක වචනයක්වත් තියෙන්න බෑ. ඒත් ලියවුණු දුක් බරම කවියක නොලියු පේලියක් ඉතිරි කරලා ඒකේ අරුත තේරුම් ගන්න කිව්වොත් තේරුම් ගත හැකිද? එතනදි තේරුම් ගත හැකි එකම දේ. මේවා බේරුමක් කරන්නේ නැතුව ඇය ආපහු ගියේ එකම විතරයි. මේ ගීතේ හැමතැනම තියෙන නොපිරුණු අතරමඟ නැවතුණු පරිපාකයකටපත් නොවුණු නිම්හිම් වනතුරු ඉවසිල්ලක් නොතිබුණු අයගේ කතාවක්ද. කසුන් කල්හර ගායන මේ ගීතේ නිර්මාණය වෙන්නේ ගුවන්විදුලි සංස්ථාවේදී. ඒ වකාතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හිටියාරච්චි මහතාගේ සංකල්පයකට අනුව. ඒ විදිහට බිහි වූ ගීත අතරින් සමාජගත වූ ගීත කීපයෙන් එකක් මේ. දිලීප් අබේසේකර ගීත රචකයෙකුට වඩා වෙනස් මානයක් නැති සංකල්පදාරියෙක්. ඔහු මේ අපට පෙන්වා දෙන්නේ වත්මන් පරපුරේ නොඉවසිලිමත් බවද කියලත් අපට හිතෙනවා. මේ ගීතේ තියෙන දේවල් හරි පැහැදිලි. ඊටාම සුපැහැදිලි. අරුත් සැඟවිලා නැහැ කොහෙවත්. වතුර වගේ පැහැදිලි. මේ පැහැදිලි බව තුළම අප්‍රමාණ ගැඹුරක් දකින්නට අපිට පිළිවන්කම ලැබෙනවා. ඒ ගැඹුර ගීතයකින් අපට දැනෙද්දි ගීතයේ තියෙන අර්ථයන්ට, ගීතයේ තියෙන ලක්ෂණයන්ට කිසිම බාධාවක් නොවන විදිහට සංගීතය මෙහෙයවීමෙන් ගීතය පරිසමාප්තියකටපත් වෙනවා. ඒ හපංකම කරන්නේ අපට සිටින අතිදක්ෂ සංගීතවේදියෙකු වන නාලකාංජන කුමාරලා. නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවිනා හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරුත් නිවෙන හැන්දෑවක සඳක පිළිසඳරන මහත්මා ගාන්ධි කියන්නේ අහිංසාවාදී පියා. නාතුරම් ගෝඩ්සේ කියන්නේ මහත්මා ගාන්ධිගේ ඝාතකයා. නාතුරම්ට ඒ නම ලැබෙන්නේ හරිම අරුම පුදුම විදිහකට. නාතුරම්ගේ පවුලේ ඔහුට කලින් හිටියේ වැඩිමහල් සහෝදරයින් සියලු දෙනාම මිය යනවා. ඒ දෙමව්පියෝ ඊළඟට උපදින පිරිමි දරුවා ගැහැණු දරුවෙකු යයි කියා වඩා ගන්නවා. නැත්නම් වර්ධනය කර ගන්නවා. ගැහැණු දරුවෙක් බව පෙන්වන්නට මේ දරුවාගේ නැහැයේ කරාබුවක් දානවා. නාසාභරණයක් පැලඳ කොළුවා යන තේරුම ඇතිව නාතුරාම් කියන නම ඔහුට ලැබෙනවා. නාතුරාම් උසස් අධ්‍යාපනයට යොමු වුණත් අතරමඟදී ඒ අධ්‍යාපනය අතහැර දානවා. අතහැර දාලා ගාන්ධි අනුගාමිකයෙක් හැටියට ඉතා විශාල කාර්යභාරයක් කරනවා. මහත්මා ගාන්ධිගේ අහිංසාවාදය වෙනුවෙන් පුවත්පතක් පවා නිර්මාණය කරනවා නාතුරාම් ගෝඩ්සේ. ඉතින් මෙහෙම කාලයක් ගත වෙද්දී මේ අහිංසාවාදය පිළිබඳව කිසියම් ආකාරයක අකමැත්තක් ගොඩ්සේට ඇති වෙනවා. ඔහු කියන්නේ මේ අවිහිංසාවාදය තුළ Hindun මහා නෝන්ජල් පිරිසක් බවට පත් වෙනවා. අනාගතයේ ලී වැගිරීම් රැසක් ඇති ගන්නට ඉඩ තියෙනවායි කියලා. ආහාර වර්ජනය වගේ දේවල් ඔහුගේ හිලා දැකීමට ලක් වෙනවා. ශක්තිය අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු තීරණය කරනවා ගාන්ධිව මරා දමන්නට. ගාන්ධිව මරා දමන්නට තීරණය කරන දවසේ පස්වරුවේ ආගමික වතාවත් වලට සහභාගී වෙලා ජනතාව අතරට යමින් සිටි ගාන්ධිට මාලිගාව අසලදීම ඔහු එකපාරටම වෙඩි තුනක් තියෙනවා. ගාන්ධියේ මොහොතේම මිය ගියා කියලත් කියවෙනවා. ඒ වගේම නිවස තුලට ගෙනිච්චට පස්සේ මිය ගියා කියලත් කියනවා. කොහොමද ගාන්ධි මේ වෙඩි පහරට ලක්වන්නේ නැත්නම් ගොඩ්සේ ගාන්ධිට වෙඩි තියන්නේ 1948 ජනවාරි 30 වෙනිදා. හරියටම අපිට නිදහස ලැබෙන්න දවස් 5කට කලින්. ඒක නිසා ලංකාවට ගාන්ධිගේ ඝාතනය පිළිබඳ උණුසුම දැනෙන්නේ නැතුව යනවා. නතරම් ගොඩ්සේ 1949 දී අම්බලසිර ගෙදරදී එල්ලා දමනවා. අපි මේ ළඟට එකතු කරගන්න ගීතය. සුනිල් ආරියරත්න රචනා කොට වික්ටර් රත්නායක සංගීතවත් කළ ගීතයක්. අභිවර්ධන බාලසූරිය සමග නන්දා මාලිමිගෙන් සංගීතයක සමීපතම ප්‍රථම අසන්නාහා සංස්කාරකවරයා වන්නේ යාබද මැදිරියේ සිටින ක්‍රියාකාරී සහායකවරයා. ගුවන්විදුලි ක්‍රියාකාරී සහායකවරුන් අතරින් ගායකයින්, නිෂ්පාදකයින් වගේම නිවේදකයිනුත් මතුවෙනවා අපට දකින්නට ලැබුණා. ඒ විදිහට ගායකයෙක් හැටියට මතු ක්‍රියාකාරී සහායකවරයෙක් සෞම්‍ය කුමාර යාපබණ්ඩාර. නිතර ගුවන් විදුලිය ඇසුරේ සිටි උපාලි ධනවල විතානගේ රචනයක් දයාරත්න රණතුංගයන්ගේ සංගීතයට ඔහු ගායනා කළා. ගීතයක් හදවතක රැඳෙන්නේ එහි ගායනය නිසාමද නැත්නම් පද රචනාවද නැත්නම් සංගීතය නිසාවෙන්ද කියලා කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. මේ සියල්ල සම්මිශ්‍රණයෙන් මතුවන ගීතය නම් වූ තනි නිර්මිතය. ඉන්පසු සමස්තයෙන් කොටසක් හැටියට වෙන්කර වෙනතකට ගන්නට ඉඩ නොතැබීමම ගීතයක රසයේ තවත් ස්වરૂපයක් හැටියට හඳුනා ගැනීම වරදක්ද? මී මෙසි හඬ නැති නිසංසදී අනඳුරු තනක් බලා තනි වෙමු අපි කන වනන්තරේ සුමල් දෙකක් වේලා මේ මෙසි කඳ නැති නිසන්දේ කනඳුරු තනක් බලා තනිවෙමු අපි ඝන වනන්තරේ සුදු මල් දෙකක් වේලා හසුවල සයුරේ අවල් ගසා අනිවෙමු අපි අතු පැලක් සදා සඳුන් පොතේ සදා මැසි කඳ නැති නිසන්සලේ කනඳුරු තනක් බලා තලිවෙමු අපි ඝන වනන්තරේ සුදු මල් දෙකක් වේදා මල්තරු කෙට සිලී බලා ලැජ්ජා වෙලා ගියා යමු අපි ගංගුර දිගේ දෙකිනුම දෙවින් එහා මැසි අඬ නැති නිසන් කෙලි රණදුරු තනක් බලා තනි වෙමු අපි ඝන වනන්දරේ සුදුමල් දෙකක් වේලා හර්මන් හෙස කියන්නේ ජර්මනියේ උපන් සිස් ජාතික කවියෙක්. 1926 දී ලියන සිද්ධාර්ථ කියලා නව කතාවක්. කෙටි නව කතාවක්. මේක සිංහලටත් පරිවර්තනය වෙනවා. මේ නව කතාවෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා 1972 දී සිද්ධාර්ථ කියලා. මේ චිත්‍රපටය තරම ආందోලනාත්මක එකක් බවට පත්වන්නේ චිත්‍රපටයේ නමත් එක්ක එය ඉදිරිපත් කළ කාරණාවල් ගැටෙන නිසා. සිද්ධාර්ථ කියන චිත්‍රපටයේ පෝස්ටරයේ සඳහන් වන්නේ කාන්තාවකට වැඳගෙන ඉන්න පිරිමියෙකුගේ සියාරුවක්. ඉතින් මේවත් එක්ක ඒ කාලේ ඉන්දියානු සිනමාකරුවන්ට සිප ගැනීමේ දර්ශන නැරඹීමේ ඉඩක් කඩක් තිබුණේ නැහැ. ඉන්දියාවේ මේක පෙන්වන්නේ නැහැ. තහනම් වෙනවා. පසු කාලෙක පෙන්වුවා කියලා මට හිතෙන්නේ. ශෂි කපූර් සමග ශ්‍රී ගාරෝයල් ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටය ලංකාවේ පෙන්වුවා. මහා සංඝරත්නයේ විරෝධතාවක් පළ කළා. ඒ වුණත් අපිට කොල්ලෝ කාලේ මේ චිත්‍රපටය නරඹන්නට ලැබුණා. කොනා ගෲප් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංගීතය ಭಾರತೀಯ සංගීතඥ හේමන්ත් කුමාර් විසිනුයි මේ වනු ලබන්නේ. කොහොමද ජීවිතයේ අරුත සොයාගෙන යන සිද්ධාර්ථ නම් වූ පොහොසත් පවුලක තරුණයා පුරංගනකගෙන් තොටියාගෙන් සහ ගංගාවෙන් ජීවිතය පිළිබඳ අවබෝධය සාක්ෂාත් කරගන්නවා. ගංගාව මේ චිත්‍රපටයේ ඉතා විශාල ප්‍රබල චරිතයක් හැටියටයි නිරූපණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයට සංගීතය නිර්මාණය කිරීමේදී ඉතාම සුන්දර ගීත ගණනාවක් එකතු කරගත්තා. 1959 දී තිරගත වුණු බෙන්ගාලි චිත්‍රපටයක් නිල් අහස යට කියලා නිල් ආකාශ නීචි කියන චිත්‍රපටයේ ආ හේමන්ත මුඛර්ජී ගායනා කරන ගීතයක් මේ සඳහා තෝරාගෙන තිබුණා. සිද්ධාර්ථ චිත්‍රපටයේ අරුත හා ඊටාම සැබඳුණු මියුරු මනරම් ගීතයක් හැටියට එය අදත් අපට හඳුන්වන්නට පිළිවන්. නදිය මට ඔබෙන් අසන්නට එක පැනයක් පමණක් තිබේ. ඔබ එන්නේ කොහි සිටද? කිසිදා ඔබේ ගලා යාම නවතින්නේ නැතිද? ඔබට බැඳීම් නැත. මොහොතක නතර වෙයි, විටක සැඩව ගලයි. ඔබ එක්තැනක් වනසා දමයි. තවත් තැනක් අලුතින් නිර්මාණය කරයි. Tamanගේ යයි දේශයක් නැති අය වෙනුවෙන් ඔබ කුමක් කරන්නද? ඔබම ආගන්තුකයෙක් ලෙස සලකන්නේ මන්ද? ඔබට නැවතුමක් නැතිද? මේ සිද්ධාර්ථ ගඟෙන් අසන පැනයයි. ও নদীরে একটি কথা শুধাই শুধু তোমারে অনুদিরে একটি কথা শুধাই শুধু তোমারে বলো কোথায় তোমার দেশ তোমার নেই কি চলার শেষ অনুদিরে তোমার কোনো বাঁধন নাই তুমি ঘর ছাড়া কি তাই তোমার কোনো বাঁধন নাই তুমি ঘর ছাড়া কি তাই এই আছো ভাটায় আবার এই তো দেখি জোয়ারে বলো কোথায় তোমার দেশ তোমার নেই কি চলার শেষ কোনো দিনে একুল ভেঙে অকুল তুমি গড়ো যার একুল অকুল দুকুল গেল তার লাগে কি করো একুল ভেঙে অকুল তুমি গড়ো যারে কুল কুল দুকুল গেল তার লাগে কি করো আমায় ভাবছো মিছেই পর তোমার নাই কি অবসর আমায় ভাবছো মিঠি পর তোমার নাই কি অবসর সুখ দুঃখের কথা কিছু কইলে না হয় আমারে বলো কোথায় তোমার দেশ তোমার নেই কি চলার শেষ কোন দিরে একটি কথা শুধাই শুধু তোমারে বলো কোথায় তোমার দেশ তোমার নেই কি চলার শেষ හුණු දිවේ පසුගිය නිර්මාණය කළ ගීත අතර ආරම්භක පටිගත කිරීමෙන් පස්සේ නැවත එම මූලික ගායන ශිල්පීන් ශිල්පිනියන් විසින් කිසිදා නොගැයූ යලි සංස්කරණයක් නොවුන ඒවා රාශියක් තිබෙනවා. දක්ෂ නිවේදිකාවක වූ රත්නාලංකා බේවික්‍රම ලියු මේ ගීතය ගයන්නේ පුණ්‍යපත්‍රාරච්චි සමග HDS ජයසේකර. සංගීතයත් මේ HDS ජයසේකර ශූරීන්ගෙනුයි. මෙවැනි ගීත කිසිදා නොව පැරණිය වන රමණීය ලෙසින් සැලකීමේ වරදක් නැහැ. එහි වටිනාකමේ අගයම සැඟව සිටීම තුල නැතිනම් සංගවා තැබීම තුල ඉස්මතු වන්නක් දැයි විටක සිතෙනවා. නුහුරු බසක් නුහුරු හදක් සම්වේ කවුරු කුදී සිට කොයි ලෙස ආවද මිනිතර නැත දුසුවේ සිතට පුතා නිම්මතු එන්නේමි ලොහු බඳ පසු පස නිම්මතු එන්නේමි ලොහු බඳ පසු පස හැම භවයකම පතා හැම භවයක මුහුරු බසක් දෙන්නේ මුහුරු හදක් සම්මේ කවුරු කුසේ සිට කොයි එක ආවද කරනට දුක් වේ සැඳක පිළිසඳරන. හිරුත් නිවෙන හැන්දෑවක අද නිමවටපත් කරන්නට දැන් කාලය ලං වෙමින් තිබෙනවා. ප්‍රියම්තනීටත් මටත් ඔබ මෙලෙස මුණ ගැසුණු නිසා සමුගන්නට සිදු වී තිබෙනවා. ඔබම ඔබේ ප්‍රේමයම අරමුණු කරගත් සිතවිලි ඒ වයින් යුක්තව රාත්‍රියේ නිදි නොමැතිව ඔබ ගැනම සිත සිතා කාලය ගත කිරීමේ ආනන්දය අද මින් හුමාරු කරගත හැකි chat හා SMS සම්පත් නොතිබුණ යුගයක් අපට තිබුණාය කියලා මතක් කර දෙනවා. සිතවිලි අප සමගම මිස හුමාරු මම්පෙත් තිබුණේ නැතුව අයින්. අපට සිතන්නට බොහෝ දේ ඉතුරු වුණා. කාලයත් ඉවසීමක් තිබුණා. එවන්නක් මෑත පරපුරේ යෞවනයෙකුට හෝ යෞවනියකට තේරෙන්නේ නැහැ කියලත් අපට හිතෙනවා. තීරුම් කර දීමේ උවමනාවක් ඇද්ද කියාත් අපට හිතෙනවා. කොහොමවත් සිහින ඕනෑ නම් මේ ප්‍රේම සිතුවිල්ලෙන් මිදී නින්දට ආ යුතුයි. සිතන්නටම තුඩුදුන් සිත සිහිනවලට දොරවසා දැමු විට ඔබත් මගේ ස්වප්නයන්ට එතන නතරවන්නට බොහෝ දිනවල සිදු වී තිබුණා. මේ ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති දාල්විස්. සංගීතවත් කොට ගැයුවේ වික්ටර් රත්නායක. හමුවත් ඔබම වූ සිතුවිල්ලත් ඔබම වූ එමෙන්ම සිහිනයත් ඔබම වූ ඒ දවස්වලට මා තවමත් බෙහෙවින් ලොබ කරමි. ඒ අද දවසට අපට මේ වර්ණ රේඛාව මකා දමන්නට හොඳ සිතුවිල්ලකි. ඔබට සුබ දවසක්. මා මෙතන අවදි දිවි අප අප ගැන හඬමින් රාත්‍රියේ මා මෙතන අවදිවි ඔබ පුතෙන් අවදිවි සිටියෝතින් කෙලෙසද සිහිනෙන්වත් හමුවන්නේ සුසුන් හෙලා මා මෙතන අවදි වී ඔබ පුතෙන් අවදි වී අප අප ගැන හඬමින් රාත්‍රියේ මා මෙතන අවදි වී ඔබ පුතෙන් අවදි වී සිටියෝ කෙලෙසද සිහිනෙන්වත් හමුවන්නේ කඳුළු වලින් පුරවලා තෙමා තව නොහිඳ අසුරක වැදසත පෙනු නැනවි ඔබ සොයා එන්න සිහිනයක් වෙලා මා හිතන අවදිවි ඔබ කොතැන අවදිවි අප අප ගැන හඬමින් රාත්‍රියේ අවදි වී සිටියෝකින් එලෙසද සිහිනෙන්වත් හමුවන්නේ හිරු මිලෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සුදේශීය හිරු නිවෙනා හැන්දෑවක හිරු නිවෙනා හැන්දෑවක